හොඳයි එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මෙතනින් නිමාවටපත් කරමු. ලබන සතියේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. සෙනසුරාදා දින දසසරඥ පූජාව පැවැත්වෙන නිසා ඊළඟ සතියේ තමයි යලි අපි ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ. හොඳයි එහෙනම් අද දවසේ සහසම්බන්ධන හැමදෙනාම කාටත් ප්‍රයෝජනවත් වෙන දහම් පැන මතු කරමින් අදත් අර්ථවත් විදිහට අපිට ධර්ම සාකච්ඡාව කරන්න පුළුවන් වුණා මේ ධර්ම දේශනාවන් තුළින් සාකච්ඡාවන් තුළින් අපි ජනිත කරගත් සියලු කුසල් ඔබ හැම දිනාටම ප්‍රඥාව අවදි කරගන්නටත් සුවසේ නිවන් අවබෝධ කරන්නටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි හැම දිනාටම පෙරවන් නැවැත්ම ඉලක්ක කරගෙන පැවැත්ම සමබර කිරීමට අවසි මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව කරුණා පෙරදැරිව අනුශාසනා කළා වූ කල්යාණ මිත්‍ර යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට ධර්ම ශ්‍රවණයෙන් අප රැස් කළා වූ සියලු කුසල ඵල රාශිය සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධි වීමටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු